ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිකාරී ශාස්ත්‍රපති සත්ධර්ම විශාරද පූජ්‍යපාද ඉලන්දගස්වැවේ ශීල විසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ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 අප්පසන්නායේව භගවතෝ තං කිස්ස හේතු භගවාහි බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසේති අදින්නා දානා වේරමණියා ධම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණියා ධම්මං දේසේති යෙබුයේන කෝපන බන්තේ යක්ඛා අපටි විරතා යේව පානාති පාතා අපටි විරතා අදින්නාදානා අපටි විරතා කාමේසු මිච්ඡාචාරා අපටි විරතා මුසාවාදා අපටි විරතා සුරාමේරය මජ්ජපමා දත්තානා අපටි විරතා තේසන්තං හෝති අප්පියං අමනාපන්ති සද්ධාවන්ත පින්තුනි අද අපිට ගුවන් විදුලි ස්වදේශය තුලින් ලැබී තියෙන මාතෘකාව ආටානාටිය සූත්‍රය දීඝනිකායේ පාඨක වර්ගයේ එන දෙවෙනි සූත්‍රයේ මේ වගේම විශාලම දීර්ඝම සූත්‍රය. මේ පින්නතුන් පිරිත් පොත් වහන්සේ කියලා කියන්නේ පිරිත් පොත් වහන්සේට ඇතුළත් සූත්‍ර දේශනාවක්. අර ජාතක පොත් වහන්සේ කියනවා වගේ පිරිත් පොතක් පිරිත් පොත් වහන්සේ කියලා තමයි අපේ බෞද්ධයා මුදුන් මල් කඩක් වගේ හරකන්නේ වන්දනාත් කරනවා පිරිත් පොත් වහන්සේට. වඩම් මොනවන්නේ පිරිත් මණ්ඩපයක එතකොට ඒ ගෞරවාන්විත ධර්ම සංඛ්‍යාවක් තමයි එතන සංග්‍රහිත වීමක් තමයි පිරිත්පොත් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ බුද්ධඝෝෂ හිමියන් ඔය අටුවාචාරින් වහන්සේ පවා මේ පිරිත පිළිබඳ විශේෂ පරිකාරම සමන්ත පාසාදිකානං ග්‍රන්ථි විනය අටුවාවේ එහෙම දක්වලා තියෙනවා. ඒවා මොකක් දීර්ඝයි. එතකොට මේ දේශනාව කෙරෙන්නේ පින්නතුනි යක්ෂ රාජයේ කියන වයිස්රෝණ කියලා. එයාට විශ්වවන කියලා තියෙනවා විශ්වවන මහරජා කියලා තියෙනවා විසමුනි රජුරෝ කියලා කියනවා එතකොට මේ සූත්‍රයේ දේශනා කරන්නට යෙදෙන්නේ මේ යක්ෂේනාධිපතියා ඉතින් යබු යේන කෝපන කියලා කිව්වේ බොහෝ සෙයින්ම භගවතෝ අප්‍රසන්නායේව භාග්‍යවතුන් වහන්සේට අප්‍රසන්නවමයි මේ කවුද මේ සිදුවීම මේක ගිජුකුළු පහුවෙහි අපේ සම්මා සම්බුදුන් වහන්සේ වැඩ වාසය කරනවා මධ්‍යම රාත්‍රියේ චක්‍ර දේවීන්ද්‍රයන්ට ආරක්ෂා විධිවිධාන සලසලා සතරවරම් දෙවියන් වහන්සේලා සහිත දසමුණි රජුරෝ තවත් යක් සේනාධිපතීන් සමග පැමිණිලා ඒ විජිකුළුපව් ප්‍රදේශයේම ආලෝකමත් කරමින් මධ්‍යම රාත්‍රියේ බුදු පියාණන් වහන්සේ බැහැ දැකලා වන්දනා කරගෙන එකක් පස්සේ හිඳගෙන කරන දේශනාවක් මේක. විසමුණි රජුරුව තමයි බුදුරජාණන් වහන්සේට මේ පංචශීලයේ මූල් කොට ඒ වගේම පැමිණෙන ඒ යක්ෂ සේනාධිපතීන්ලා මේ පංචශීලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා ඒ සිල්පද කඩලා ජීවත් වෙන ඇත්තු නිසා සීලයට අකමැති නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්නේ නැහැ. එක කොටසක් ඒ යක්ෂ පිරිස් විශාලව මේ පිරිස් පොතේ දීර්ඝව සඳහන් වෙන්නේ අපි කෙටියෙන් මේ සූත්‍ර දේශනාවට අදාළව ටිකක් ගමු. උලාර යක්ඛෝ කියලා කියනවා. කියන්නේ මහේශාක්‍ය මට්ටමේ ප්‍රබල යක්ෂයන්ගේ එක එක එතකොට විවිධතා තියෙන බව තමයි එකෙන් පේන්නේ. ඒ අයගේ බුදුරජාණන් වහන්සේට ප්‍රසන්න අයත් ඉන්නවා අප්‍රසන්න අයත් ඉන්නවා. මජ්ක්‍ධිමා යක්ඛෝ කියලා කියනවා ඒ තවත් කොටසක් ඒ මධ්‍යම මට්ටමට සම්පත් සහ ඓශ්වර්ය සම්පත් ඇති හැටියට තමයි මේක වර්ග වෙන්නේ මේ උලාරයක් හෝ මජ්ජයක් හෝ නීචයක් හෝ කියලා. ඒගොල්ල ප්‍රසන්න අයත් අප්‍රසන්න අයත් දෙපාර්ශවෙම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ ඇවිල්ලා දුරින් දුරින් ඉන්නවා ළඟට ඇවිදින් කොටසක් වන්දනා කරලා එකත් පස්ව පිළිසදරියේදීලා වන්දනා කරගත්තා ඉන්නවා. තව කොටසක් පිළිසඳර කතාවේ කරලා වදින්නෙත් නැතුව ටිකක් දුරින් ඉන්න අය ඉන්නවා. තව කොටසක් තූස්නිම් භාවයෙන්ම පිළිසඳර කතාවකුත් නැහැ වන්දනා කරගන්නෙත් නැතුව ඈතින් ඉන්නවා. தත්ත්වය මේක. කියන්නේ ඒ නිසා ආ ඒ தත්ත්වය හමුවේ තමයි මේ වෙසමුණි රජුරෝ අපේ බුදුරජාන් වහන්සේට කියන්නේ තන් කිස්ස හේතු එහෙම වෙන්න හේතුව මොකද ඊට කවරේද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පානාති පාතා වේරමණියා. දැන් අර මුලින් අපි මාතෘකා කොටස කියවුණු පාලි කොටස මිනිසුන්ට මම විස්තර කරන්න නොගියේ හැමෝම බෞද්ධ පින්නතුන් පංචශීලයෙන් තොර නැහැ. ඒක අපේ නিত্য සීලය. බෞද්ධයාගේ පංචශීලය නিত্য සීලය. පොහොය අට සිල්ලි තිපන්සින්නේ අපේ දැක්ම. එතකොට ඉතින් මේකේ අදහස් මේ මේ විදිහට ගන්න ඕනේ දැන් මේ විදිහට සංක්ෂිප්තව මම දැන් උතන මේ යකුදේව අකමැති වෙන්න කාරණේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා වේරමණියා ධම්මද්දේශී ප්‍රාණාඝාතයෙන් පරපණ නැසීමෙන් වලකින්ද කියලා ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මේ අක්ෂයින්ට ප්‍රාණඝාතයෙන් වලකින්ද බෑ. ඒ විදිහට මනිත් ශික්ෂාපදසික ඔක්කොටම එන්න ඕනේ. අදින්නාදානාය මේ වගේම උඩේ හොරකමනේ තේරෙනවා කාමේ වර්ධව හැසිරීම කාමීත්‍යාචාරාදී මුසාවාදයෙන් ඊළඟට මේ පස්වෙනි කරුණ අපි ටිකක් වැඩියෙන් සාකච්ඡා කරන්නත් හිතලා තියෙනවා දේශනාවේදී සුරාමේරේ මජ්ජපමා දත්තානවා වේරවණියා ධම්මං දේසීති කවුද මේ එහෙම ධර්ම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ එතකොට අපිට තේරෙනවා වෙසමුණි රජුරෝ මේ බුදුරජාන් වහන්සේ දේශිත ධර්මය බුද්ධ ධර්මය මනමින් දන්නා කෙනෙක්. මයිලස මුනි රජු නමුත් තමන්ගේ අනුගත වූ අනුගාමී යක්ෂ සේනාධිපතීන් එහෙම අනුගත නැති බව ඔහුම දන්නවා. දන්න නිසා තමයි සමා වෙන ආකාරයෙන් සමා අයදින ආකාරයකින් ඉල්ලීමක් නැත්නම් යක්ෂුන් මේ හැසිරෙන්නේ මේ විදිහට කියලා පළමුවෙන්ම යක්ෂසේනාධිපතිව බුදුරජාණන් වහන්සේට මතක් කරන්නේ. එතකොට ඒ මෙලව පරලොව ආධිනව දක්වා එයින් වෙන්වීමට ස්වාමීනි මේ යක්ෂයන් බොහෝ සෙයින්ම පාණාතිපාතා අපපටි විරතා අතන පළවෙනි කොටසින් කියුනේ වේරමණියා වැළකීම. දැන් මේ යක්ෂයන්ගේ தත්ත්වය ඊළඟට දේශනා වෙන්නේ පාණාතිපාතං අපපටිවරතා. ප්‍රාණඝාතයෙන් වැළැක්ම නොහැකීමේ අයට වැළකී ඉන්න බෑ කියනවා. ඒ ඒ විදිහට ඇවිදින් සුරාමේරේ මජ්ජපමා දට්ඨාන අපටිවිරතා. සුරාපානයෙන් වැළකෙන් නැළකී සිටින්න නොහැකි. කාටද මේ එතකොට? මේ යක්ෂ සේනාපතීන් ඇතුළු ඒ අවශේෂ සමූහයාටම. දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හමු වෙලා මේ දේශනාව මුසමුණ රජුරුවන් කරන එක ඒක දේව භාෂිතය. ඒ දේව භාෂිතය බුදුරජාණන් වහන්සේට ඉගෙන ගන්න කියන වචනේ මේ තියෙන අටුවාවල පෙන්වන්නේ ඒක ඉගෙන ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ නොදන්නා ධර්මයක් ගැන කියන නිසා නෙමෙයි. ඒක බොහොම යක්ෂයින්ගෙන් අමනුෂ්‍යාදයන්ගෙන් වෙන උවදුරු ගැහැට විවේකීව ඉන්න වනගත වෙන වානප්‍රස්තව වාසය කරන භික්ෂු භික්ෂුණී ඒ වගේම උපාසක උපාසිකා මේ ධම්මග වඩන අයට මේ යක්ෂයින්ගෙන් වෙන කරදර වලින් මුදවා ගන්න එහෙම ඒකයි ඔය පිරිතේ ආනුභාවය. එතකොට විසුමුණි රාජ මේක පිරිත කීම ආරම්භ කරන්නේ අර විදිහේ තොරතුරු වල ආටානාටි පිරිත උගන්වන සීක්වායි උග්ගන්හාතු බන්තේ ස්වාමීනි මේක ඉගෙන ගන්නද කියලා. බුදුරජාණන් වහන්සේට උගන්වනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. වෙසමුණි රජුරෝ මෙතනදී තව කරුණක් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය ජනතාව කෙරේ ප්‍රජාව කෙරේ මනුස්ස ප්‍රජාව දැනත් හොඳට දන්නවා යක්ෂයගේ ඒ ස්වභාවයුත් දන්නවා ඒ නිසා ඒ යක්ෂයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් මිනිස් මිනිස්සුන්ට දැන් මේ පිටුතුන්ට අත්දැකීම් ඇති ලෝකේ විවාහරේ කතා වෙනවා යක්ෂ ආවේශ වුණාම යක්ෂ පන්නන්න එබ බොහොම කරදර වෙනවා තමන්ගේ මියගේ ඥාතීන් හැටියට ආවේශ වෙලා එහෙම එන වෙලාවල් තියෙනවා. තවත් ඔය ආරණ්‍යව මේ ධම්මග වඩන ස්වාමීන් වහන්සේලාට මේකුත් ආබාධ නැත්තම් කරදර පීඩා ගෙන දෙන අවස්ථාවල් එදත් තිබුණා අදත් එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ විදිහට මේ විසමුණි රජුරෝ බුදුරජාන් වහන්සේට මේක ඉගෙන ඔබ වහන්සේ මේක දේශනා කරන්නට වික්ෂුන් වහන්සේලාට එතකොට ඒ ස්වාමින් වහන්සේලා අද ඒ තමන්ගේ ආරක්ෂාව පිණිස මේ පිටු සජ්ජායනා කරනවා ඇති කියන එක. අද ඒක කොච්චර බෞද්ධ සම්ප්‍රදායේ සාහිත්‍යයේ අපිට වැටගත්තද කිව්වොත් අපේ සම්බුද්ධ ශාසනයේ මේ සූත්‍රය නාසු කෙනෙක් නැහැ. හැම පිරිසකටම අවසානයේට මේ පිරිස දේශනා කරනවා. බොහොම වේගයෙන්ුත් එහෙම දේශනා කරනවා. හොඳ ලයන්නේක රිද්මයක් තියෙනවා. අහගෙන ඉන්න ආසයි පිරිස කියවෙනකොට. ඉතින් මේ දෙවෙනි කොටස පටන් ගන්න ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට සත්බුදුරෙන් වහන්සේලා වන්දනා කරගන්නවා. කවුද වන්දනා කරන්නේ? මේ විසමුණේ රජු. එතකොට සත්බුදුරෙන් වහන්සේලා විපස්සී සිකී විසබු කකුසම කෝණාගමන ඒ අපේ ගෞතම බුදුරජාන් වහන්සේ දක්වා ඒ බුදුරජාන් වහන්සේලා වන්දනා කරගන්නේ ඒ ඒ බුදුරජාන් වහන්සේලාගේ විශේෂිත වූ ගුණ සිහිපත් කරමින් ගාථා රාශියකින් එහෙම වන්දනා කරගෙන දීර්ඝව ඒ යක්ෂ සේනාධිපතින්ට අයත් විමාන ගැන නගර ගැන ආශ්චර්ය සම්පත් ගැන එයත්න්ගේ අකීකරුකම් නොහික්මුණුකම් ඔය සියල්ලක් මේ සූත්‍ර ආරණ සූත්‍රයේ විස්තර වෙනවා. ඉතින් අපි මේ මෙතනින් අපිට ගන්න පුළුවන් මේ බෞද්ධ බුදුබණ ටික අහලා කියන දෙවිවරු ඉන්නවා. ඒ අතර තමයි මේ විසමුනි රජුරු එතකොට විශේෂ කෙනෙක්. ඒ ඒ නිසා තමයි සත්පුදු වන්දනාවෙන් ආරම්භ කරන්නේ මේ මෙන්න මෙහෙම විපස්සිස්ස නමතු චක්කු මන්තස්ස සිරිමතෝ. එතකොට පසස් ඇති සිරිමත් වූ ඒ විපස්සී බුදුරජාන් වහන්සේ ගැන මම එක එක වාක්‍ය විතරක් අරගෙන පෙන්නන්න නම් ඊළඟට සබ්බ භූත හිතානුකම්පී සිකී බුදුරජාන් වහන්සේ ගැන කියනකොට ඊළඟට සෝදාහල කෙලෙස් මල සෝදාහල්පු හැටියට සඳහන් කරන්නේ විස්සබු ඊළඟට මරසෙන් මැඩලු හැටියට කකුසඳ ගෝනගම බාහිත පාපී වූ නිම වූ බඹ සර රැක නිම වූ කියලා එතනකොට කෝඩාගමන විපමුක්තස්ස සබ්බදී හැම හැමතැනින්ම හැම දෙයින්ම මිදුණු කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේ අංගීරසස්ස දබස්තු කියලා ගාථාවෙන් වන්දනා කරගන්නවා. එපමණක් නෙමේ රහත්තුතුමන් වහන්සේලා එතකොට රහත්තුතුමන් වහන්සේලාගේ රහත් භාවය දක්වා ගමන් මාර්ගයක් මේ විසුමනී රජුව දන්නවා. එයා මෙහෙම වන්දනා කරගන්නවා රහතුත්මන් වහන්සේලාත් මේ මොහොතේ යේ චාපි නිබ්බුතෝ ලෝකේ යථා භූතං විපස්සිසුම් ඒතකොට සීලාස්ත්‍රයන් වහන්සේ දක්වාම මේ වන්දනාවක් කරගන්න ඕන ආරම්භ වෙන්නේ ප්‍රවිෂ්ඨ වෙන්නේ මේ සූත්‍රයේ මේ විදිහට වෙසමුණ රජුගේ විජ්ජුකුට පවතේ බුදු පියාණන් වහන්සේ වැඩලසන ප්‍රවසේ යක්ෂේලාපතින් සමග පැමිණෙනවා පැමිණෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාට ආරක්ෂාව සලසලා ඒ පැමිණිලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරගෙන මේ අර එකත් පස්සව ඉඳගෙන සත්පුදුරෙන් වහන්සේලා වන්දනා කරගෙන මේ සූත්‍රය දේශනා වෙන්නේ. දැන් මේක දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉගෙන ගන්න කියන වචනේ අපි නිකම් සූත්‍රයෙන් තියෙන හිතට ගත්තොත් හිතන් දේව මනුස්සානං යන් නමස්සන්ති ගෝතමම් දෙව් මිනිසුන්ට හිතෝ මෙත් පතුරු වෙන විද්‍යාහා චරණ ධර්මයන්ගෙන් පරිපූර්ණ වූ ගෞතම ආනන් වහන්සේට පසුව පළමුව පළමු පළමු සිටි බුදුරෙන් වහන්සේලාත් නම්ස්කාර කරගන්නවා කියලා තමයි මේ යක් පිරිස දෙවිවරු ගැන ඊට පස්සේ විස්තරයක් කරනවා තැහැන විමානවල විස්තර වාහනවල විස්තර නගරෙන් නගරයට විමානයෙන් විමානයට ප්‍රීතිഘോഷා කරමින් යන්නේ නැහැටි ඒ වගේම උතුරු කුරු දිවිදාදී දිවයින් වල යසීසුරු සම්පත් ගැන ඉබේ හටගත් හැල් පරිභෝග කරන හැටි විශේෂයෙන් විසමුණි රජුරුවන්ට ප්‍රසාදද සිවිගෙවල්ද අහසම වන ලද මෙන්න මේ නගර ආටානාටිය කුසිනාටාය පරකුසිනාටාය නාටපුරියාය පරකුසිනානා නගරයෝ ඇති බව ඒ සූත්‍රයේ පිරිස කියනකොට පින්නතුන්ට ඇහිලා මතක ඇති වචන පව. අන්න මේ නගර ආශ්‍රිතව තමන්ගේ ප්‍රධාන නගරයක් මුල් කොට තමයි මේ සූත්‍රයට නම දීලා තියෙන්නේ. ඒකයි ආටා නාට්‍ය සූත්‍රය කියලා නම් වෙන්නේ. එතකොට මේ පිරිතට ඒ නම ඒ විදිහට තබලා ඉතින් යක්ෂ යක්ෂින් ගාන්ධර්ව කුම්භාණ්ඩ නාග පිරිස් ගැන විස්තරයක් කරලා මේ අමනුෂ්‍යයන්ගෙන් ආවේශ වීම ගැන දීර්ඝ විස්තරයක් කරනවා. අපි මේ වෙලාවෙ විතර එහාට නොගිහින් අපි බලමු මේ ධර්ම කරුණු ටික විශේෂයෙන් පංචශීලයේ මත්පැන් ගැන එදත් සමාජ වූතුරක් වෙච්ච එක පේනවා මේකෙන් යක්ෂ සේනාධිපතිින්ද දේව විභාර උසුරවසුරේ මේ මට්ටම් වලට පවා දැන් අද වර්තමාන කාලේ ලෝක විශ්වණයට ලෝකයට පවතින තත්ත්වයක් ඔය උවදුරම තමයි. ඒ නිසා පිටෙන්ට බලනවා මේ නපුරු කල මේ දෙවියන්ගේ දීර්ඝේ අමනුෂ්‍යයන්ගේ නපුරුතාවයන් උත්සන්න වෙනකොට ඒගොල්ලෝ කිසි අනුකම්පාවක් මෛත්‍රියක් කරුණාවක් නැතුව මේ සත්ත්ව ප්‍රජාවට අහිත පිණිස යැත්තු හැසිරෙනවා මිනිසුන් ආවේශ වෙනවා නොයෙකුත් රෝග පීඩාදියටපත් කරනවා යම් යම් අරමුණු කරා ඒ දැන් අපි හිතුවොත් එහෙම විදර්ශනා භාවනානුයෝගීව මේ සංසාර දුකින් ඈතර වෙන්න යන ඒ උත්තර පරමාර්ථය දක්වා යන උත්තරින් වහන්සේලාට පවා පීඩා කරන ස්වභාවයක් මේ අසත්පුරුෂ එහෙම නැත්නම් නොහික්මුණු යක්ෂයෝ. යක්ෂ කියන වචනම තුල කියනවා නොහික්මුණුකම කියන අර්ථයකුත්. දැන් මේ සතර වරන් රජදරුවන්ගේ කීමවත් අහන්නේ නැහැ කියලා කියනවා මේ විසමුණි. යක්ෂණි වියන්ගේ කීම් පිළි නොගන්නවා. අය මේ ඈත්ව සකුරුමයි. නිදුකානන් වහන්ස. මෙන්න මහානකට මෙහෙනකට උවසුවකට උවැසියකට මේ යක්ෂයන්ගෙන් වන උවදුරු උවදුරේ මිදීම පිණිස රැකවරණය පිණිස පහසු විහරණය පිණිස මේ ආටානාටි පිළිත යෝග්‍යමයි කියලා නැවත නැවත කියන්නේ දැන් අපි යන්න ඕනේ අපිට වෙන්නතුනි අපිට බොහෝ කටයුතු සිදුනවා කියලා මේගොල්ලෝ යන්න පිටත් වෙනවා. කවුද? මේ යක්ෂ ප්‍රධානියා යක්ෂ රජු කියපු දෙව් රජුන් අතරත් ප්‍රධානියා විසබුනි රජු බුදුරජාණන් වහන්සේ ගමනට අවසර දෙනවා. එතකොට එහෙම ආපහු අත්තරු දහම් වෙනවා. ඔය ටිකක් සංකීර්ණ කරගන්න නැතුව මේ කතා කොටස අපිට තියාගන්න ඕන පින්නුතුන්. පසුදා යම් වෙලේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් රැස් කරවා විසමුනි මහරජා කළ මේ දේව භාෂිතය අන්න බුද්ධ භාෂිතයක් කොට දේශනා කරන සවදාරනවා. ඒ උග්ගන්නාට භික්ඛවේ ආටානාටියන් රක්ඛං කියලා බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා සිත දරා ගන්න කියලා මේ දේශනාව කරනවා. මෙන්න මෙහෙමයි මේ දේශනාවේ සම්බන්ධතාවය. එයින් අපි මතක් කළා මේ දේශනාවේ පංචශීලය කියවෙන බවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රවිෂ්ඨයව මේ බෞද්ධ දර්ශනයට පිටුතුනේ සිල්පද මේ මූලික සිල්පද පහෙන් පටන් ගන්න. එතෙන් තමයි සදාචාරාත්මක ಗುಣධර්ම කපින ගුණවත් මිනිසෙක් බිහි වෙන තැන ඔය. ඒක කිසිම මේ ආගමකට, එක ආගමකට, එක ජාතියකට, එක කුලයකට නෙමෙයි. අපිට මෙතන පැහැදිලි එතකොට මේ මනුලොවට පමණක් නෙමෙයි දෙව්ලොවටත් මේ පංචශීලය ගරු කරනවා ප්‍රධානයි ශික්ෂණයට කියන එක. හික්මීමට කියන එක. ඒකට විසම රජුට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ මේ අද තියෙන தত্ত্বය. වෙනකොට මේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ අපේ රට වෙනසුවා මේ මත්පැණින්. ඔය කැබෑරුම් වලට බලපත්‍ර දීලා රාජ්‍ය ආදායම වැඩි කරගන්න එහෙම එක පැත්තකින් එහෙම කළා. නිකන් නිකන් මිනිස්සුන්ට බොණ්ඩ දීලා ඔය සිගරට් එකත් එහෙම දීලා තමයි අපේ මේ ජාතිය වනසන තැනට අද ගෙනාවේ. අද පන්සල් සංඛ්‍යාවටම සමාන තැබෑරුම් සංඛ්‍යාවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ ලියාපදිංචි මට්ටමෙනුත් එහා ඒවා තියෙනවා. අද එතකොට මේ වතුර හැටියට පානයක් හැටියට බීමක් හැටියට දුෂ්ට වූ මනසක් ඇති කරන තුච්ච වූ පානයක්. ඔන්න වචනේ මතක තියාගන්න ඕනේ. දුෂ්ට මනසක් ඇති කරලා මේ ප්‍රකෘති මනස විකෘති කරන පානයක් මේක පැහැදිලි ඒක වැඩි විස්තර කරන්න මම මේ දේශනාවෙන් අද යන්නේ නැහැ ඒක අද සමාජගත ව්‍යසනය අපි කියනවා ඩෙන්ගු උගුදුරක් කියලා ඒකට ප්‍රතිකාර තියෙනවා නමුත් මැලේරියා උගුදුර කියනවා ඒවට ප්‍රතිකාර තියෙනවා මේ මත් උගුදුරට ප්‍රතිකාර නැහැ මුළු රටම ගිලගෙන ඉවරයි ඒක වතුරෙන් වෙන්න පුළුවන් ඔය ගෙන්නන කුඩු වර්ගද මොනවද ඔය තියෙනවනේ ඒවෙන් වෙන්න පුළුවන් උරණ දුම් වලට දාලා තියෙන ඔය කේරළ ගංජා කන්ටේනර් පිටින් ඔය අහුගෙන ඔය ඒව ගැන හිතන්න ටිකක්. ඒ මට්ටමින් අද මුළු සමාජයේම ස්තරයේම වහගෙන මේ මිනිස් මනස විකෘති කරලා තියෙන්නේ. නිසා අපේ ළමා පරපුර රැකගන්න මේ වාගේ දේශන තුලින් හෝ කියවෙන කරුණු අපේ මව්දමෝපියෝ දැනගෙන ලොකු ආරක්ෂා සංවිධානයක් රජයේම විතරක් නෙමෙයි පුරවැසියන් හැටියට රටවැසියන් හැටියට මව්දමෝපියන් හැටියට වැඩිහිටියන් හැටියට මේ බඳු තත්ත්වයක් ලෝකේ පවතිනවා. නමුත් මේ මේ පුංචි රට මේක විනාශ වෙන තත්ත්වයට දැන් ඇවිදින් තියෙනවා. එක සංග්‍රහවකින් මා කියවලා තියෙනවා යුරෝපීය රටවල විශේෂයෙන් හෝටල් සංස්කෘතියේ ඒ සමරාවක ගණිකාවක් ඕනනම් තායිලන්තයට යන්න කියනවා. පින්තුනේ සම විසම ඒ ලිංගික தත්ත්වේ සමලිංගික හැසිරීමට ඔබ කැමති නම් ශ්‍රී ලංකාවට යන්න කියලා ලිපිණ යන්න දෙක ශ්‍රී ලංකාවට යන්න කොච්චර ඉන්දියන් සාගරයේ මුතුමැටය ධර්මද්වීපය අනේ තැනට ආවනේ නම්බුද අද බෞද්ධ සිංහලයා ලාංකිකයා කියලා කට ඇරලා කියන්න පුළුවන් තත්ත්වයක් නැතිද. ඒ නිසා අපි වැඩියෙන් කරුණු ටිකක් මේ පිළිබඳව දැනගෙන යම් දැනුවත් භාවයකින් අවදිමත් භාවයකින් සිටුවක සිටිය යුතු වකවානුවක් කියලා අපි මතක් කරගන්න කැමතියි. දැන් නම්බුව කියන වචනේ තාවා. දැන් පංචිල් කඩා ගත්තොත් නම්බු නෑ. එයා මේ ධර්මණයන් කරනවා මේ මොරකම් කරනවා මේ බොරු කියන මේ කාමේ වරදවා හැසිරෙන ඒවයි චාරයක් නැති මිනිස්සේ මේ බීලා කාණු පල්ලේ වැටෙන මිනිහෙක් කියලා කිසිම නම්බුවක් දෙනවද? දරු පිළිමක් කරනවද? ඉහළ පහළ සමාජ ස්තරේ කවුරු වුණත් වෛද්‍යවරයෙක් වුණත් බීලා පාඩු වෙනවා නම් දරු කරන්නේ නැහැ. ගුරුවරයෙක් පාඩු වෙట్లా දරු කරන්නේ නැහැ. ඉහළම අපි කියමු රාජ්‍ය ශාස්ත්‍රයේ පරිපාලන ශාස්ත්‍රවල ඉහළම ඉහළම අය කියලා. දරු කරන්නේ නැහැ. ලෝක සාමාන්‍ය දෙනා දන්නවා ඇත්ත. සාමාන්‍ය වැඩි උගත්කම් නැති වුණාට වැඩි ධනවත් පොහොසත්කම් නැති වුණාට සදාචාරාත්මක ගුණධර්ම මත හැදිච්ච පරපුරක් අපේ රටේ ඉන්නවා. මහින්දාගමණයෙන් අපිට ලැබිච්ච ඒක තමයි වස්තුව සම්පත අපිට. ඒ ඒ එතන රැකිච්ච පිරිස තමයි මේ හැම කතා කරන්නේ අහුම්කම්වත් දෙන්නේ මේ බොදු දේශනාවකට පවා. ඒ නිසා දැන් මට එන්න නම්බු නැතිවීම. දැන් ටික සරලව කරලා මේ දේශනාව අපි ගන්න ඕනේ. නම්බු නැතිවීමක්. මොකද්ද? මජ්ජප මජ්ජපමා දක්ඛානා වේරමණියා සික්ඛාපදං සමාදියාමි. උදේ රෑ සමාදම් වෙනවා. ඉහළ පැලැන්ති ඇත්තොත් සමාදම් වෙනවා. පහළ අපේ ගමේ අපේ කිරියම්මලත් වනමඩුවේ සමාදම් වෙනවා. උන්දලා නම් අටසිල් දසසිල් එහෙම ඉහළ ඉහළ සීල වලට එනවා. චාරිත්‍රාක් ඇරෙට හරියට දසනක සමුදානේ වන්දනා කර ගන්න බැරි අයත් මේ පංචශීලයේ සමාදම් වෙනවා. සීලේ සමාදම් සමාදම් කියන්නේ පිළිගැනීම වචනෙන් කියනවා පිළිගන්නේ නැතුව. ඒ නිසා හරි අවබෝධයක් නැහැ. පංචශීල පිළිබඳ. එහෙනම් අවබෝධයක් නැති එක ඒක එක පැත්තකින් සීලේ විනාශ වෙන පැත්ත. එයින් සමාධිය ප්‍රඥාව විදර්ශනා භාවනාවට යන විදසුන්නුවකටපත් වෙන පැත්ත අපි හැම බඩකට නවත්තමු. අපිට ඕනේ නේද සමාජගත ජීවිතයේ සුරක්ෂිතභාවයක් පවුල තුල, ගම තුල, ගෙදර තුල, වැඩබිම තුල, ශිල්පායතනය තුල යහපත් පුරවැසියෙක් ඕනෑ කරනවා නේද අපිට? එතකොට මේ මත්තනේ විකෘති මනුෂ්‍යකෙන් ඔය සියල්ල විනාශ වෙනවා පින්නතුල. මේ මිනිසියෙකුට තියෙන්න ඕනේ මිනිසෙක් හැටියට තියෙන්න ඕනේ නම්බුවක් තියෙනවා. අපේ පරිණාය කියන නම්බුකාර ජීවිතයක් අපි ගත කරන්නේ. කන්ට නැතත් බොන්න නැතත් අර ජීවිතයකට තියෙන්න ඕනේ සදාචාරාත්මක සංස්කෘතික පදනමක් තියෙනවා. ඒ පදනම කඩාගන්නේ නැහැ. අන්න ඒකයි නම්බුව කියන වචනේ. කියන්නේ නම්බුව නිකම් බම්බුව වගේ තමයි ඇති කරුත්තේකුත් ඒක ඇතුලේ හිස් බහුකුත් තියෙනවා. නමුත් සදාචාරාත්මක ජීවිත සමාජ සම්ප්‍රදාය තුළ අවශ්‍යයි නම්බුකාර ජීවිතයක්. අපි පින්නතුනේ අපි හැමදෙනාටම. ඒක නාගම් ભેදයක් නෑ. පුද්ගලභාවයෙන්. හොඳ ජීවන මට්ටමක් හොඳ චරිත සංවර්ධනයක් මේ පුද්ගලයා තුළ තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපිට මේ මෞදි මෞපියන්ගේ කුල પરම්පරාවෙන් ආගම දහමින් රැකියා ප්‍රභූත්වයෙන් සමාජ පිළිගැනීමෙන් ඔය කියන විදිහට පුජ්‍යලයකට ආත්මමානය නෙමෙයි ආත්ම අභිමානයක්, ආත්ම ගෞරවයක් තිබිය යුතු පිටතේ. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශයේ. ඉතින් බුද්ධත්වයට පත් වුණයින් පස්සේ ගෞතම වංශයට කියලා තමන්ගේ ඒ පිළිබඳ අභිමානයක් තිබුණා. ඒක අද ගෞතම බුද්ධ පුත්‍රයන් වහන්සේ කියලා දේශනා කර දේශනාවල සඳහන් වෙනවා. එහෙනම් මේ තම ප්‍රමා පිළිබඳ ගෞරවයට ගමේ වශයෙන් කිව්වොත් නම් වූ කියලා කියනවනේ ඉතින්. අර මං කිව්වා වගේ හිස් බවකුත් ඇතුලෙන් නම්බුකාරල අහංකාර වෙන එක නෙමෙයි මේකේ මම කියක් පෙන්වන්න හදන්නේ. තමන්ගේ ආත්ම ගෞරවය කියන එකක් තියෙනවා. ඒක රැක ගන්න බැරි වෙනවා මේ මත්පැනට ගියාම මම සිල්පද පහෙන් අවසාන එකයි අද වැඩිම මාතෘකාවක් උපුටා ගන්න මේ දේශනාවට ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර සම්මුති ලෝකයේ ඔබ ජීවත් වෙනකොට නම්බුරක් ගන්නලත් ඕනේ. ඒ වගේම මේ පහෙන් වලකින්ද මේ අදහස යොදා ගන්න පුළුවන්. අපේ කුල પરම්පරාවෙන් විතර මම මෙහෙම කෙනෙක් හිතලා මම මගේ දරුවෝ මෙහෙම විදිහට මේ මේ තැන්වල ඉන්නේ. මගේ ඥාති පරපුර මේ විදිහටයි. මම මේ විදිහේ රැකියාවක් කරලා විශ්‍රාම ගිහින් ඉන්න කෙනෙක්. අද මම මේ දුසිරිත් පාණයට දුසිරිත් වැඩවලට යන්න හොඳ නැහැ කියලා ඒ පැත්තෙන් ආරක්ෂාවක් තියෙන්න ඕනේ. අපේ හිතට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නම්බුව පැත්තෙනොත් සුරක්ෂිතභාවයක් ගැන. එතකොට අපේ පැරැන්න එහෙමයි අවවාද දුන්නේ අපිට. ඈ මගේ නම්බුව හැම නැති කරගන්න නැති කරලා නම් එන්න එපා. ඔය ඕන දේ දේවල් වලට ගින් කියලානේ අවවාද දුන්නේ. අපේ පැරණි හිම දරුවෝ හැදුවානේ නම්බුකාර විදිහටම. දැන් දැන් මම මේ පින්නතුන්ට මේ නම්බෝ කියන වචනේ මතුණු නිසා ඔබේ වැඩි දැනුමත් භාවයට විද්වත් භාවයට ඔබේ සතුට පිණිස නම් වේ නව ආකාර බවක් පෙන්වනවා. මොකද්ද? ශාස්ත්‍ර. මෙන්න මේ ශාස්ත්‍ර නැති වුණොත් නම්බු නැහැ. නම්බු නැති වෙන නව නම්බු නැති කර ගන්නවා කියලා අපේ පැරණන්ගේ වචනයක් තියෙනවා. ශාස්ත්‍රීය වචනයක්. නම්බුව නව නම්බුව නවලම්බුව නැති කරගන්න එපා. නව කියන වචනේ එතන අලුත් කියන තේරුම නෙමෙයි. නවාකාරූ ගරුත්වයක් මේ සත්‍යයට තියෙනවා. මිනිස්යාට තියෙනවා. ඒ එකින් එකක් තමයි ශාස්ත්‍ර. ශාස්ත්‍ර කියන එක ශිල්ප අධ්‍යයනය. ඒක ඉගෙන ගත්තාම ගෞරවයක් ඇති වෙනවද නැද්ද? දැන් මේ ආයතනවල ගුවන් විදුලියේ ඉහළ ඒ තනතුරු හොබවන විශේෂයෙන් අපි ගත්තොත් අපේ ආගමික අංශයෙන් පාලකතුමන්ලා ඒ එතුමන්ගේ ශාස්ත්‍රීය මට්ටම දියුණුව කරගෙන තියෙන නිසා තමයි මෙයා එතන පාලන කරන්නේ නේ. එතකොට මත්පැන් ගොඩ කෙනාට විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයක් ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකයි ඔන්න නම්බුව ශාස්ත්‍ර ගෞරවයේ ශාස්ත්‍ර නැති වුණු පිළිහුණු ශාස්ත්‍රයෙන් එයාගේ නම්බුව නැති වෙනවා. ඊළඟ ගෝත්‍ර. ගෝත්‍ර කියලා කියන්නේ මව් දෙමව්පියන්ගෙන් ඊට තමන් කුල પરම්පරාවට අයිති වෙන. ඒ ඒ කුල වල දැන් ධර්මපාල ජාතකයේ ගත්තොත් දෙන්නේ ඒ පරපුරේ කෙනෙක් පන්තිල් කැඩුවේ නැහැ. ඒවල ඒක ගෝත්‍රික වශයෙන් තමයි රකින්න. අදත් ලංකාවේ එහෙම ගෝත්‍ර තියෙනවා. මත්යන් බොන්නේ නැති ප්‍රධාන පවුල් ඉන්නවා. නැන්නේ දරු බොරු බොරු කවුරක්වත් බීලා නැහැ. එහෙම මම දරුවන්ට උපදෙස් දෙනවා. අපේ පරම්පරාවේ කිසි කෙනෙක් මත්යන් බීලා නැහැ. මොකද අද මේ කියලා යම් ප්‍රමාද වරදක් වුණොත් දරු බොරුවන්ට ආවාද කරනවා පින්නතුනේ. ඒතරේ ගෝත්‍ර මට්ටම ආත්ම ආත්ම කියලා කිව්වේ තමන්ගේ ආත්මාභිමානය තුළ මම මෙහෙම කෙනෙක්. ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන ඒ මිත්‍යා දිට්ඨි පත්තම නෙමෙයි මෙතනදී පෙන්වන්නේ. ඒක සම්මුති වශයෙන් මේ නව නම්බු වලට ශාස්ත්‍රීය පදනමකින් මම උපුටාගත්තු නව ආකාරය මේ පෙන්වන්නේ. ඊළඟට මිත්‍ර. දැන් කෙටි මතක් කරගන්න මිත්‍ර. මිත්‍ර භාවය සමාජයේ අපිට ඕනේ. මිත්‍ර සීදී බවක් සහ Tamanta අවදානම් අවස්ථාවේදී පිහිට වෙන්න මිත්‍රයෝ ඉන්න ඕනේ. ඒක සම්පතක් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැපයක් ඇටියෙක. සුඛයක් ඇටියෙක. මත්පැනට ගිහි වෙච්ච කෙනෙක් කොට හොඳ මිත්‍රයෝ ඉන්න බෑ. ඉන්නවා නම් ඉන්නේ එයාත් මත්පැන් ගන්න කෙනෙක්. එහෙනම් එයාත් විකෘති මනසකෝ යක්ෂ තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් තමයි මිත්‍ර වෙලා ඉන්නේ. එතකොට ඔන්න මිත්‍ර කියන වචනේ විදිහට ඊළඟට මාතා නම්බුව රකින්න ඒක තමයි ප්‍රධානම එතනක් තමයි ඒක. අම්මා. අම්මා ගරු කරන්න දරුවෝ මුණුබුරෝ අම්මා දෙවැත්තක් වදාගත්තු අම්මා කිරියම්මා. අහලා තියෙනනේ මේ වචන. ඒ කිරියම්මට ගෞරවයක් දරුවගේ මුණුබුරයි තියෙනවා. ඒ වගේම අම්මට ඒ ඉදියේම ගෞරවයක් තියෙනවා. මත්පැන් බිව්වෙන් පස්සේ ওই ගරු ගෞරවය නැති වෙනවා. මේ අම්මයි මේ කිරියම්මයි මේ නැන්දාමයි මේ මගේ නංගිය මේ මගේ දරුවාය මගේ දියණිය කියන තත්ත්වය තප්පා විනාශ වෙලා තියෙනවද නැද්ද? ඔබට පුවත්පත් වලින් මාධ්‍ය වලින් දැනගන්න ලැබෙනවා ඒවා ගැනත් හිතලා බලන්න. එහෙනම් ඊළඟ පිතා පියා. එතකොට පීතා හට කාල කතා සීබුවන අන්ධකාරං ගතා කියලා ධර්මයේ සඳහන්නේ. පියාට ඒ තරම් ගෞරවයක්. ගෙදර බුදුන් අම්මා මව පියා ගෙදර බ්‍රහ්ම රාජ්‍යය හැටියට සලකන්නේ කියන්නේ. එතකොට පියා ඝාතනය කරන බප්පන් ඔය තුච්ච පාණී දුෂ්ට මානසිකත්වයට පත් වෙච්ච අය. ඒවා විස්තර කරන්න යන්නේ ඒවා සමාජගත හොඳට පැහැදිලි තැන්. ඊළඟට ගුරු ගුරු කිව්වේ තමන්ගේ ගුරුවරයා ගුරුවරයා කෙරෙහි ගෞරව භක්තිය පවා එහෙම නැති වෙනවා මත්පැන් බෙද ශිෂ්‍යයාගෙන්. ගුරුවරයාට සමාජයෙන් යම් ගෞරවයක් තියෙනවා නම් ඒක නැති වෙනවා නම්බුවක් නැති වෙනවා. ශිෂ්‍යයා ශිෂ්‍ය නායකෙක් වෙලා එහෙම නැත්නම් අධ්‍යාපනයේ gifted children සුබක ශිෂ්‍යයෙක් හැටියට පත් වෙලා ඉහළට යන ශිෂ්‍යයා පවා හොඳයි ක්ලාස් එකක් ඇතුව නැත්නම් අධිශ්‍රේණියකින් පාස් වෙන අයිභාගී. නමුත් මත්පැන් බොනවා නම්. එයාට කියන්න බෑ මගේ ගුරුවරයා ආව මේ මගේ ශිෂ්‍යයා කියලා හඳුන්වන්න කැමති නෑ. එහෙමනම් ඒ වගේ ගුරුවරයා ගැනීම ආගම ආගමක ශ්‍රාවකේ භක්තිකේ නැත්නම් ආගම තමන් අයත් ආගමේ ආගමට නින්දාවක්ද නැද්ද කානුවක වැටිලා මත්පැන් බීලා දුරාචාරයේ පංචශීලයේම දුරාචාරයට කියත් වෙනස් සංකේත හිතන්න. එහෙම තියෙනකොට ඒ ආගමට නම්බුවක්ද? කියන්න පුළුවන්ද මං ආගමයි කියලා? ආගම කියන්නේ කිතුණු ආගම කියන ආගම නෙවෙයි මම කියන්නේ සමස්ත ආගම් වලට. Hindu, Muslim, කිතුණු, බෞද්ධ. කිසිම ආගමිකයෙකුට කිසිම ආගමක අත්‍රෝරේ මත්පැන් බීමට අනුබල දීලා නැහැ. මුස්ලිම් ආගමේ මත්පැන් බොන්න සුරාව සූදුව දුරාචාරයේ කියන වචන තුන මේකට අරලා තියෙනවා. මත්පැන් බොන්නා සයිතාන්. සයිතාන් කියන්නේ යක්ෂයා. යක්ෂයාගේ පැත්ත. මත්පැන් බොන කෙනා යක්ෂයා. හරිනේ. මේ මොකක්ද උත්තරන්නේ යක්ෂ පිළිසෙට දාන්නේ. හ්ම්. ඊළඟ ආගම අනුවත් අපේ නම්බුරක් ගන්න බෑ කියන එක මම මේ පෙන්වන්නේ. අපි බෞද්ධයෙක්. සිංහල බෞද්ධයෝ කට ඇරලා ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. එහෙනම් දුසිරින් දුසිරින් නෑ ඇත්තටම. මත්පැන් කට කොන්දක් බෑන මමත් බෞද්ධයෙක් කියලා අද්දක ඉස්සර එකතු කෙරුවට බෞද්ධකමක් තියෙයිද? එහෙමනම් ආගම අනුවත් මෙතන සංවරයක් අපේ නම්බුවක් තියෙන අපිට ආරක්ෂා කරන්න. හැම ආගමකටම මම පෙර දේශනාවේදී මම මතක් කළා සියලුම ආගම කතුරුවරුන් නෙමෙයි. ආගම කඩ ඉදිරියට ගෙනියන අය පංචශීලයේ මුල් කොට සදාචාරාත්මක ජන ජීවිතයකට තම තමන්ගේ ආගම අදහන ඒ ශ්‍රාවකයන් යොමු කරන්න ඕනේ කියන කරුණ අපි නැවත නැවත පෙන්වන්න ඕනේ අද සමාජයේදී. ඊළඟ රාष्ट्र රාष्ट्र කියන්නේ රජුන්. රාජ්‍ය පාලකයෙක් මත්යන්ට බිදුරු වෙලා නම් එයාගෙන් තවත් වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. එයා එයාගේ බුද්ධිය හීනයි. එයාට සැලසුම් කරන්න බෑ. මට කාලය ලැබෙන හැටියට මම ඉදිරි අවස්ථාව ගන්නවා මේ විශේෂ තියෙන මත්පැණේ තියෙන අවාසිදායක දේවල්ම තමයි මේ පෙන්වන්නේ. එහෙනම් දැන් ඔබ දැන් අද දන්නවා ශාස්ත්‍ර ගෝත්‍ර ආත්ම මිත්‍ර මාතා පිතා ගුරු ආරම රාෂ්ට්‍ර කියන මෙන්න මේ නව කරුණ නව නම්බු මේවා රැක ගන්න ඕනේ. මේ රැක ගන්න බෑ මත්පැන් බොන කෙනාට. ඒ වගේම සුරා දූර්තභාවයේ ඇති වෙන එකට ඇබ්බැහියක් පින්නතුනි. ඒ වගේම එයා ඉති දූර්ත තත්ත්වයටත්පත් වෙනවා. අති දූර්ත කියලා ඔය අපේ ධර්මයේ සඳහන් වෙන අවස්ථා තුන. දැන් සුරාගේ ආධිනව කෙටියෙන් මතක් කරනවා ධර්මානුකූලව. මෙන්න මේවා සංදිත්තිකෝ ජානන්දානි බලානිදි ධනෙ පිළිහෙනවා. කලහප්ප වඩිනේ කලහ කලකෝලාහලට අඬදබර වලට බොබි ඉක්මනින් එයා ඒකට ඇදලා යනවා ඇති කර ගන්නවා රෝගාණං ආයතනාන රෝගයන්ට ආයතනයක් රෝග උපද්දවන තැනක් මත්තෙනින් දුර්ධ තත්ත්වයටපත් වෙච්ච දෙනවා. ඒකට රස ලොකු බරක් හද නැද්ද එහෙම? හොඳයි. ඒ එතකොට මම ඒ ඒ කරුණ ටික ඒ විදිහට ගන්නට මේ පුංචි කවියක් තියෙනවා පැරණි ළමා පොතක 1960 ගණන් විතර මුද්‍රණය වුණා. අදහම දහමසේ දුගුණය සුගුණයක්සේ දෙරෙන පව් පිනසේ මත් පැනින් මුළු ලොවම වෙනසේ පුංචි වුණාට කවිය ටිකක් අදින් කියා දෙනවනේ ලෝකෙටම. හොඳයි. එතකොට මත්පැනින් දීර්ඝ කාලයක් මත්පැන් ගන්නකොට සුරා විමනස්සය කියන මානසික රෝගයේ තත්ත්වයෙන් රෝගී තත්ත්වයට එනවා. මේක මනසින්ම බැඳිලා හිතසීතීමක් වෙනවා. එයා සුරාවට බැඳුනහින් පස්සේ ඒකට ලොල්ලා සුරා ලෝලත්වයටපත් වෙලා මම ක්‍රමානුකූල වෙන්නේ විස්තර වෙලාවම දීලා විස්තර කර දෙන්න ඔබට කෙටියෙන් ගන්න සුරාව එකවරක් පානය කරනවා නිකන් රස බලන්න හෝ අත්දැකීමක් ඇටියෙත ඔය විශේෂයෙන් කුඩු වර්ග නම් එහෙමමයි. ඒ වගේ ස්වභාවයම තමයි එකවරකට යොමු වුණොත් දෙවෙනි වරට පෙළඹීමක් කරනවා. තුන්වෙනි වරෙන් පස්සේ ඒකට තමන් යටත් කෙනෙක් බවට පත් වෙනවා. සුරාව වීදුරුවට ඔය මොනවද කුඩු ඒ ඒකට යටත් කෙනෙක් වෙනවා. තමට පාලනය කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒකට වෙන්නේ මෙන්න මෙහෙම බවකුත් වෙනවා පින්තුනේ. මේ මෙතන හොල් විෂ ශරීරගත වෙනවා මේ සුරාවේ මධ්‍යසාර වලින්. ඒකට රෝග වැළඳෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. අක්මාව, ඉරිබෙන ඒවා. ඒ රෝග රාශියක් තියෙනවා. ඒකට ඒවට එනවා. ඒ වගේම තමයි බුද්ධි පරිහානිය. ඉගෙනීමට පසුබට කෙනෙක් වෙනවා. හොඳ දක්ෂ ශිෂ්‍යෝ විශ්වවිද්‍යාලේ මත්පැනට ගිහින් එයින් තමන්ට ප්‍රතිසාමාර්ථ සභා විභාගයේවත් සභාවේ මෞදෙමෝක්කගේ මුදල වියදම් කරලා කුඩු එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට අද උසස් පාසල් වල බාලිකාවෝ පවා ඔය නිවාඩු දින දවස් වලට එහෙම ඔය විශේෂයෙන් ක්‍රීඩා උත්සව එහෙම පවතින දවස් වලට. ඉතින් යන සත්‍යයට අදපත් වෙලා තියෙන රට. ඊළඟට මේක වෙන පරිහානිය ගැන කිව්වොත් පින්නතුනේ මේ මොළයේ කුහර සෛල ප්‍රසාරණය වීමක් වෙනවා. මේක බත් පෑන් ගත්තාම. ඒ වෙලාවේ ශරීර පරයන්තේ රුධිර වාහිනිය පුරුල් වුණාම මේ මොළේ ඉහළ කොටසේ පාලනයෙන් පාලනේ නිදෙනවා. නිකන් පහළ කොටසට බාර දෙනවා. පාලනේ. ඒ වෙනකොට ආන් නිවැරදි තීන්දුව ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මත්යන් බොනායට ඒ මතින් කරන වැඩ පස්සේ හඳා මම එහෙම කෙරුවද? මම එහෙම කිව්වද? අනේ මන් දන්නේ නැහැ. මම පියා ඝාතනය කරලා තියෙන්නේ. පස්සේ නෑ. ඒ දූෂණ කටයුතු වලදී තැනක් තියෙන පින්නතුනේ. ඒකට හේතු වන්නේ අරක ශාස්ත්‍රීය මට්ටම විද්‍යානු විද්‍යාත්මක පැන. මොකද්ද? ඒ මොළයේ ක්‍රියාකාරීත්වය එතකොට පහළ කොටසට බාර දෙනවා. එතකොට ඒ ක්‍රියාකාරී බවක් වැඩි බවක් පෙන්වුම් කරනවා. ඒ නිසාම සමහරු මත්පැන් ටිකක් ගන්නවා ක්‍රියාශීලීව වැඩ කරන්න කියලා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා දෙවිල් ලෝක සංග්‍රාමයේ. යුද්ධයේ කොටසක් ඒ දිනපු යුද බටයේ පිරිසක් මත්පැන් ගන්නවා. සීතල නිසා. සීතලට හොඳයි විකිනා 30 හරි 30 පානයක් අරගන්න ඕන. ඒ වෙනකොට ආහාර සත්‍ය ඇති වෙනවා. ඒ මොහොතට උද්වේගීකාරී බවක් කියනවා. අර ශෛල ප්‍රබෝධමත් නැත්නම් ශාරණේ වීම උඩ. නමුත් ඒක දිගට පවතින්නේ නැහැ. මත්පැන් නොගත්තු අය සීතලට ඔරොත්තු දුන්නා. මත්පැන් ගත්තු පිරිස 200ක් පමණ දෙවිල් ලෝක යුද්ධයේදී යුද පටයන් මිය ගියා. මේක සිදුවීම එක වාර්තාගත සිදුවීමක්. එහෙනම් ඔය වාගේ තියෙන தත්ත්වය විශේෂයෙන්ම අපේ රටේ රියදුරන්ට මේක බලපානවා. මෙන්න රියදුරන්ට වේගයක් කාලයක් නිර්ණය කරන්න බැරි වෙනවා. ආන් අර මත්පැන් ගත්තාම ඒ මත්පැනේ තියෙන අර විකෘති தත්ත්වය ප්‍රබෝධමත් බවක් කියලා අරගන්නේ ඒ ප්‍රබෝධමත් බව දිගට පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ ඒක ශනික උසුගැන්වීමක්. ශනික උසුගැන්වීමකින් හිතනවා තමන් වශී වෙනවා ආන් අර මත් උගුරට ඒ මත් වීම ස්වභාවයට. ඒ වෙනකොට ගන්නා තීන්දුව තීරණ ලක්ෂ දෙකක් අතරින් දැන් අපි ලයිට් අණු දෙකක් අතර තියෙන පරාසයක් ගන්නකො ඒ ඇදුර සිට මෙයාට සංඥාවක් දෙනවා මෙතනින් මේ වාහනේ ගන්න පුළුවන්. වාහන ටිකක් වාහනයක් ඉදිරියෙන් එනවා මෙහෙන් එන වේගෙන් මට උතරින් ගන්න පුළුවන්. එතකොට වැරදි දෘෂ්ටියකින් මේ විකෘති මනසකින් අර පහළ මොලේ ක්‍රියාකාරීත්වයෙන් තමයි රියදුරා ඒ තීන්දුව ගත්තේ. ඒ අනුව තමයි මාරාගහේ හැප්පෙන්නේ. අද වෙන රියානුතුරු වලින් වැඩි හරියක් සියදුරන් මත්පැන් පානය කර සිට රට වාහන පැදවීම කියලා මෝටර රථ දෙපාර්තමේන්තුවේ හොයාගෙන ඒගොල්ලෝ ඒක වාර්තා තියෙනවා. දැන් මෙන්න මේ මේක මෙලවත් පරලොවක් පිරීම පිළිස හේතු වෙනවා කියන එක පිටින් දැන් මතක් තියාගන්න. එතකොට මේක අපේ ධර්මානුකූලව තවදුරටත් වෙනකොට නිර්යන් සම්වස්තනිකම් මත්යන් බොන කෙනා මරණින් මතු නිරේ තමයි ආවේ. හොඳයි. තිරසංගත වෙන මේ අපාගත වෙන මනුලවට ආවා. යම් පිළකින් මනස භූතස්ස උම්මාත්කට සංවර්ධනයක්. අද නැද්ද එහෙම? පවුල් වල එහෙම දරුවෝ නැද්ද? හොඳ බෞද්ධම වෛද්‍යවරුන්ගේ ගුරුවරුන්ගේ ගණුකාර ඒ ඒ ඉහළ මට්ටම් වල දරුවෝ දරුවෝපත් තියෙනවා මන්ද බුද්ධිතු. ඒ වෙන්නේ අර සංසාර චක්‍රේ එන හැටි පින්නතුනේ. හොඳයි. එහෙනම් අද මම යෝජනාවක් වශයෙන් කරනවා මේ දුෂ්ට තුච්ච පානයක කවුරුන් හෝ බටහිර ඒ ඒ ආකාරයෙන් අද දක්වා ඒක වර්ධනය වෙලා තියෙනවා නවත්තන්න බෑ මතර පිට කිව්වට. එහෙම ව්‍යාපාරයක් අමධ්‍යම ව්‍යාපාර කොච්චර වලිකෑවද කොච්චර වෙහසක් ගත්තද මේක අපේ රටින් තුරන් කරන්න. නමුත් දැයුනේ ඇයි? මේ යක්ෂයින්ගේ පානය අද ලෝකේ දෙපා මම මනුස්ස වූ යක්ෂයින්ට අවශ්‍ය වෙලා තියෙනවා. ආනේ එතනින් ඒ ඒ දුර්මාසිත බක් බාසිත මට්ටමේ මාය මානසික මට්ටමේ සිත මුදවා ගන්න දහම් කරුණක් අහලා පින්නතුනි තම තමන් විසින් විසුද්ධි භාවයකට පත් වෙන්න ඕනේ මෙතන නිදෙන්න නම්. ඒක වැඩි හිටියන් විශේෂයෙන් දැන තමන්ගේ බාල පරපුර දරු ගිත්තෝ රැක ගන්න ඕනේ වෙනවා. ඒ ඒ මට්ටම. දැන් මේක තමයි යෝජනාවක කරන අපි හෙළ උරුමය අනුව අපිට පුළුවන් වෙන්නේ නැහැ පින්නතුනි මේක වළක්වා ගන්න යම් යෝජනාකුත් කරන්න. මේකට අපි පෙන්වා දෙන්න කැමති දැන් ඔය කොළ කැඳ වාගේ පානය. එතකොට නිරෝගී සම්පන්න ජීවිතයේ ඔය අත්තික්කා පානය දැන් සකස් වෙලා තියෙනවා දිය වැඩියාවට හොඳයි, හෘදය බාධ වලට හොඳයි. ඔය පෙතර කියලා කියන්නේ ඒ වගේ ඒ සියලු රෝග උගාක් රෝග වලට මේ ස්වදේශීය පානය පාන වර්ග. ඒවා ඖෂධීය පාන වර්ග තියෙනවා. අපි ගත්තොත් දැන් ওই පොල් පලා වාගේ දෙයක්. ඉරමුසු වාගේ දෙයක් ගත්තා. රණවරා කියලා වර්ගයක් තියෙනවා ගම්බද ඒ දුෂ්කර අපේ අනුරාධපුර පුරුණ රූපේ තියෙන තියෙනවා. ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට ඔය කොළ කැඩ වාගේ දේවල් එමන් මතක් කළා. ඉතින් එතකොට මේ වගේ දේවල් බෙලිමල් වතුර ටිකක් බොන එක. ඇඟපත නිවෙනවා, පිපාසය සංසිඳෙනවා, ලේනහර හොඳට ප්‍රකෘති ප්‍රත්‍යයෙන් පවත්වා ගන්න වෙනවා කොලෙස්ටරෝල් ඒවා දින් නැති අද ලෝකයා මේ බෝල් නොවන රෝග වලින් මේ ලොකු භීෂණයකට පත් වෙලා තියෙන්නේ බෙහෙත් හේතු වලට පෞල් අතරමං වෙන එක වකුගඩු රෝග අද බොහොම භීෂණයක් තියෙනවා රටේ. ඒතර ඒවට මෙන්න ක්‍රමයෙන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ඉදිරිපත් වෙලා අද මේ වාගේ යම් වැඩ පිළිවෙලක් දියක් කරලා තියෙනවා. ඉතින් අපේ මුතුන් මිත්තෝ දැහැතුවාම නෙමෙයි ඔය රා ටිකක් කාලේදී එහෙම බිව්වා උත්තරස්ත වර්ගය. අර සැකත් සුරා පිරිවිති නටක් අය බමන මතින් කියලා එදා සැනකිලිවල තිබුණානේ. මේක බොහොම කුඹ ජාතකයේ ඉඳලා අතීතයේ ගත්තොත් මහ දීර්ඝ ඉතිහාසයක් තියෙන එකක්. මේක නැත්තරම නැති කරන්න බෑ. නමුත් පුළුවන් කරන්න යමක් කරන්න පුළුවන් මේ ව්‍යසන තත්ත්වයේ තියෙන භයානක තත්ත්වයෙන් යම් පාලන මට්ටමකට ගෙහින්ද පුළුවන්කම තියෙනවා ඒකට ඕනෑ කරනවා දැනුවත් භාවය මේ විසම හලාහල විෂයක් බඳු මේ පානේ තියෙන විරාසකාරී බව අවබෝධ කරගත යුතුයි හොඳයි ඒ විදිහේ අද මේ පින්නතුන් අපේ මේ දේශනෙන් මා පෙන්වා දෙන්න උත්සාහ කළේ ආටානාට සූත්‍රය අප වෙත පැවරුනේ ඒ ආටානාට සූත්‍රයට අනුව ඒ මා විශේෂයෙන් පංචශීලයේ පස්වෙනි ශික්ෂාපදයේ මතුවට අරගෙන මේ දේශනාව කරනු ලැබුවා. ඉතින් අද දක්වා අපේ පින්නතුන්ට සීපත් කරන්න ඕන මේ ආටානාටි පිරිත් පොතට ඇතුල් වෙලා පිරිත් සජ්ජායනාවකදී අවසානයේ තිතා වේගවත්ව පාන්දර සමය වෙනකොට වගේ කියන්නේ දුර්මතයක් ඇති වෙලා තියෙනවා දුර්මතයක් තියෙනවා ගෙවල් වල නැත්නම් තමන්ගේ නිවෙස් වලට ආටානාටි සූත්‍රය සත්‍යනා කරන හොඳයි යක් වෙනවා කියලා. අර යක්ඛෝ කියලා ටිකක් හයිසි ඒ පිළිත්තට කියනකොට එහෙම කියවෙන තැන් තියෙනවා. ඒක උඩට බය වෙන්න එපා. ඒ වෙසමුණි රජුම වෙන්නා මේක මේ ඒ බඳු හදනකා ഘോഷාවකින් ඒ අත්තන්ට දැනෙන විදිහට හැඟෙන විදිහට දේශනා කරන්නට ජයනා කරන්න. ඒ නිසා ඒ පිළිත්ත සත්‍යයනා කරන ලබන්නේ. හොඳයි එහෙනම් අද දවසේ මේ පින්නතුන් දායකත්වයේ ලබලා බරපැන දරලා මේ ගුවන්විදුලි සංස්ථාවට මේ විදිහට පැමිණිලා මේ දේශනාවක දායකත්වයේ දරලා තිනවා. ඉතාම වටිනවා මේ පොදු දේශනාවකට මේ පින්තුන්ගේ සහභාගීත්වය දැක්වීම. පින්තුනේ පුණාතයෝ මේ පින් මෙසේ අනුමෝදන් වීමෙන් සුගති භවයක උපත පිණිස හේතු වේවා ඒ පින්තුන් ප්‍රාර්ථනීය බෝධියක නිර්වාණ ධර්මයම අවබෝධ වේවා මේ පින්තුන්ට සසරගත ජීවිතය තුළ මේ පින්තුන්ට නිදුක් නිරෝගීව සුවපත්ව මේ ජීවිත ගත කරමින් උතුම් නිර්වාණ ධර්මයෙන් සැනසීම පිණිසද මේ පින හේතු වේවා දුවා දරුවන්ට අධ්‍යාපන කටයුතු නිසාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර විද්‍යාශ්‍රී ජයශ්‍රී බෝසත්මුදුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සතර දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව මේ පින්වතුන්ට රට රාජ්‍ය අපේ සියලුම සමස්ත ලෝකවාසීන්ට මේ පින අනුමෝදන් වේවා විශේෂයෙන් ගුවන් විදුලි සංස්ථාවේ අපේ ආගමික අංශයේ පාලක දෙන්නකෝම් මැතිද ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිකාරී ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද